ශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්‍ය කතම කල්යාණ මිත්‍තතා යේතේ පුංගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ඡාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යා කේසං පුංගලානං ආසේවනා නිසේවනා සංසේවනා භජනා සම්භජනා සම්භක්ති සංසම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්තතාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් සෞඛසා භවනේදී දේශනා කළ අභිධර්ම දේශනාවට අයිති ධම්මසංගණී ප්‍රකරණයේ නිශ්චය ප්‍රපාණ්ඩයේ එන සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. සත්පතමා කල්යාණ මිත්‍යතා. කල්යාණ මිත්‍යතාව නම් කවරේද? ජීතේ පුද්ගලා සද්ධා සම්පන්නා යම් විසු විසුනේ උපාසක උපාසිකාදී කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් සීල සම්පන්නා සීල සම්පන්න නම් සුත සම්පන්නා භවසුත සම්පන්නනං ඡාග සම්පන්නා ත්‍යාගවන්තනං පඤ්ඤා සම්පන්නා භාවනා ප්‍රඥාවෙන් සමන්විතනං යා තේසං කුග්ගලානං ආචේවන එවැනි උතුමන් ඇසුරු කිරීම නිසේවන නිතර ආශ්‍රය කිරීම සංසේවන ගෞරවයෙන් ආශ්‍රය කිරීම භජන භජනය කිරීම සම්බජන ගෞරවයෙන් වජනය කිරීම භක්තියේ භක්තිමත් වීම සම්භක්තියේ ගෞරව සංප්‍රයුක්තව භක්තිමත් වීම සම සම්පවංකතා එනි කල්යාණ මිත්‍රයන්ද නැමීගත් තනස්යෙන් වාසය කිරීම වෙයි නම් අයං උච්චති කල්යාණ මිත්‍රතා මේකයි කල්යාණ මිත්‍රතාව කල්යාණ මිත්‍රි කියන මේ වචනේ තේරුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේශනා පාඩයෙන් පැහැදිලි වෙන්නේ කෙනෙකුගේ සංකාමයේ ශ්‍රද්ධාව, සීලය, ත්‍ෘතය, ත්‍යාගය, ඥානය මේවා විද්‍යමාන නැත්නම් ඒ තමයි සැබෑ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන්නේ. ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමයි මෙතන කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතොත් මේ ලෝකයේ සියලුම සම්පත්තිය වලට වඩා අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි කියන එක බුද්ධ වචනේම සඳහන් වෙනවා. නාහං විච්ඡමේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යේන අනුප්පන්නාව අකුසල ධම්මා නෝපජ්ජಂತಿ උප්පන්නාව අකුසල ධම්මා පරිහායಂತಿ අනුප්පන්නාව කුසල ධම්මා උප්පජ්ජಂತಿ uppannā vā kusalā dhammā abhivardhanti yate dhammicchave kalyāna mittata kalyāna mittassa bhikkave anuppannā cheva akusalā dhammā nūppajjanti uppannā ca akusalā dhammā pariyāyanti අනුපන්නා චේව කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාච කුසල ධම්මා අභිවර්ධಂತಿ කියන මේ බුද්ධ වචනෙන් මේක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මානෙනි මේ ලෝකයෙහි කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ තරම් නූපං අකුසල් නූපදීම පිණිස උපන් අකුසල් ප්‍රහාණය වීම පිණිස නූපන්න කුසල් උපදවාණීම පිණිස උපන්න කුසල් වැඩි දියුණු වීම පිණිස හේතු වෙන වෙනත් දෙයක් මගේ බුදු ඇතෙන් සරුවක් හිතාඥාණයෙන් දැසින්න නැත කියන එකයි මේ ගාථා සූත්‍ර පාඨයේ තේරුම. එනිසා මේ ලෝක ධාතුවේ නූපං අකුසල නූපදවන්න කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ පිහිට වෙනවා. උපන් අකුසල ප්‍රහාණය කරන්න කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ හේතු වෙනවා. නූපං කුසල උපදවන්න කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ හේතු වෙනවා. උපන්න කුසල වැඩි දියුණුකට මඟඵල නිවන දක්වා දියුණු වීමට කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයෙන් හේතු වෙනවා. එනිසා තමයි ඈත අතීතයේ ප්‍රථම මහා බෝසතාණන් වහන්සේද කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ ප්‍රාර්ථනා කරගෙන පෙදුම් පුරාගෙන ආවේ. පින්තුනේ පින්වත් සෑම දෙනාම දන්නෝ අපීත්‍ය බෝධිසත්වයන් වහන්සේ කළ උදාර ප්‍රාර්ථනාව. අපීත්‍ය බෝධිසත්වයන් වහන්සේ විශාල ධන සම්භාරයක් දන් දීලා වනගතන ධ්‍යාන අධිත්‍ය ඉපදෙව්වා. අන්තිමේදී කරකොල දානියස් පූජා කරලා එදා සම්දේව රජුරුවන්ගෙන් වරම් ලබා ගන්න සමත් වුණා. සම්දේව රජුගේ වරම් දෙන වෙලාවෙ උන්වහන්සේ ප්‍රාර්ථනා කීපයක් ඉදිරිපත් කළා එකක් තමයි දීනං පච්චේ සුනී දීනං දීනේන සාසංවතේ දීනේන ලාප සල්ලාපං සංකරේ පංචරෝචයේ කියන මේ ගාථාව සිල්වත් ගුණවත් නැනවත් දීද වීර කල්යාණ මිත්‍රයෙක් ගැන අහන්න ලැබේවා දකින්න ලැබේවා ආශ්‍රය කරන්න ලැබේවා කතා කරන්න ලැබේවා එවැනි කල්යාණ මිත්‍රයන්ගේ වචනේ මට පිළිගන්න නුවණ ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා ඒ මක්නිසාද නයන් නයති මේදාවේ අදුරායන් නයොන්ජති සුනයෝ සෙය්‍යතෝ තේ සම්මා වුත්තු ලකෝපති විනයන්සෝ ප්‍රජානාති සාදුකේන සමාගමෝ කල්යාණ මිත්‍රයන් වහන්සේ සුමග ගමන් කරනවා අතුරු කරන්නා සුමගතම යොමු කරනවා එවාගේම අයහපත් දුෂ්ප්‍රතිපත්ති දුරින්ම දුරලනවා යාපස් ප්‍රතිපදාවන් අනුගමනය කරනවා ආවාදයක් අනුශාසනයක් දුන්නතන බොහොම ගෞරවයෙන් දොස් මුදුනේ පිළිගන්නවා එතුමා ධර්මියක් ගිනියක් මැනවින් දන්නවා එවැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම මගේ නිවන් ගමනට මහෝපකාරී වෙනවා කියන එක මේ ගාථාවෙන් ඉදිරිපත් කළා. එවැගේම ඈත අතීතයේ ප්‍රථම කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියනවා. යෝචේ ගරු භාවනියෝ වස්සාචේ වචනක්කමෝ ධම්මේනං කතං කත්තා නොචක්ඛානේ නියෝජයේ කියන ගාථාව. කල්යාණ මිත්‍රයන් වහන්සේ නම් සියෝ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් ප්‍රියමනාපයි දුටුවන්ත හිත පාදවන ප්‍රියමනාපත්වයක් මේ සීලවන්තයා කෙරේ කල්යාණ මිත්‍රයා කෙරේ තියෙනවා මේක කල්යාණ මිත්‍ර ගුණයක් එවැගේම ගරු ඒ සීලවන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේගේ සීලය නිසා සමාධිය නිසා ප්‍රඥාව නිසා ගුණය නිසා නුවණ නිසා ප්‍රතිපදාව නිසා බොහෝම ගෞරව කරු කටයුතුයි ගෞරවණීයයි ඒක කල්යාණ මිත්‍ර ගුණයක් එවාගෙම වත්තාචේ භාවනීය වත්තාචේ වත්තාච කියන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තමන් ලබා ගන්නා ලද ධර්මයේ අනිත් අයට කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් අනුකම්පාවෙන් කියලා දෙනවා ආවාද අනුශාසනා කරනවා වචන සමෝ සමහර විට සමහර අකීකරු දුර්දාන්ත ශිෂ්‍යයෝ හොයවා ශ්‍රාවකයෝ පතණිව කතා කරන්න පුළුවන් එවාගෙම නිග්‍රහ කරන්න පුළුවන් ගර්ජන කරන්න පුළුවන් තර්ජන කරන්න පුළුවන් ඒ හැම දෙයක්ම මහා මෙරෙමින් ඉවසනවා නියම කල්යාණ මිත්‍රයන් වහන්සේ එවාගෙම ගම්බීරන්ත කතං කත්තා කල්යාණ මිත්‍රයන් වහන්සේ නිතරම ගැඹුරු ධර්මයේ කියලා දෙනවා නාම රූප ගැන ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ප්‍රතිසංකාද චතුරාර්ය සත්‍ය මේවා ගැන කියලා දෙනවා ඒවා කියලා දෙමින් නුවණ දිනු වෙන්න උපකාරී වෙනවා මේක කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ගුණයක් එවාගේම අස්ථානීය නොයදුවා නොචත්තානේ නියෝජේ කියන්නේ කවදාකවත් වරදකට යොමු කරන්නේ නැහැ. ඊටාම ස්වල්ප මාත්‍රෝද වරදක් දුටුවානම් කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් අනුකම්පාවෙන් කියා දීලා ඒ වරදින් ගොඩ ගන්න උන්වහන්සේ සමර්ථ වෙනවා. මේ තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණය. සිංහතුනි එක්කනා බිනක් සරුවක්යන් වහන්සේ ජේතවනාරාමයේ සෙනසුන් බලමින් වඩිනකොට අවුරුදු 120ක් වයස ඇති බොහොම වයෝවෘද්ධ බ්‍රාහ්මණ්‍ය උපාසකතුමිය සිටියා. සමීපයේට වැඩම කරලා ඇසුවා මේ උපාසකතුමා මොකද මේ කරන්නේ? ස්වාමීනි මට කාත් කවුරුත් නෑ මම ඉතින් මේ ආරාමයේ නැවතිලා ස්වාමීන් වහන්සේලාමින් ඉතුරු වෙන දේවල් අනුභව කරලා මේ සීනාසනයේ කනකොල ඉවත් කරමින්, කණිකසන ඉවත් කරමින්, වතාවත් කරමින් පින් පුරා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ ආසාවගාලා උපාසකතුමාට මහාන වෙන්න ආසා නැන්දේ. අනේ ස්වාමීනි මම හරියම කැමති මහාන වෙන්නේ. මම මහාන කරන්න කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් කැමති නෑ මං වයස්ගත නිසායි කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී සංඝ පිරිසමතා වදාළ මානෙනින් ඒ ස්ථානයේ ඉන්නා නේද වයස්ගත උපාසක මහත්මිය ශ්‍රාද කියලා. ඒ උපාසක මහත්මයාගෙන් කාට හරි ස්වල්ප උපකාරයක් ලැබිලා තියෙනවද? ඒලාමේදී සීලම සංඝයා වහන්සේලා නිස්සබ්දයි ධම්සෙනෙහි සරියොත් මහ රහතන් වහන්සේ ආසනෙන් නැගිට්ටා. තනිකොට සිවුර එකක් කොට පෙරවාගෙන භාග්‍යතුන් වහන්සේට වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට නම් මතක තියෙනවා මේ උපාසකතුමාගෙන් මට උපකාරයක් ලැබිලා තියෙනවා. ඒ මොනවද සාරිපුත්‍රය? ස්වාමීනි මම කවදාවත් පින්දපාත වඩින්නේ සෙනසුනේ වැඩ කටයුතු සොයලා බලලා සියල්ලන්ගේ පමා වෙලයි මම ඉක්මනින්ම පින්දපාත ලබා ගන්න වේග වේගෙන් යන්නත් තියෙනවා. එහෙම යන වෙලාවක ස්වාමීනි මේ උපාසකතුමා පාරයිනේ මට වැඳගෙන කිව්වා ස්වාමීන් වහන්සේ දවල් වෙලා නේද අන්න අර තේන ගෙදරට වඩින්ද ඒ ගෙදර අර දානේ පිරිනමනවා කිව්වා ඇත්තටම ස්වාමීනි මම මේ ගෙදරට වැඩියා මට දානේ නොපමාව ලැබුණ හේලා විකුත් වෙන්නේ ඉතන මට දානේ වලඳන්න පුළුවන් වුණා ස්වාමීනි මෙතුමාගේ මඟ පෙන්වීම මට එදා දානේ ලබා ගන්න උපකාර වීම මෙතුමා කළ ඉතාල උපකාරයක් කියලා මම සැලකෙනවා එසේනම් සාරිපුත්‍රයේ මේ උපාසකතුමා මානෙන්න කැමැතියි පැවිදි කළොත් හොඳ නේද සාදු සාදු ස්වාමීනි මම වාර ගන්නවා. සරියොත් මහරහතන් වහන්සේ මේ උපාසකතුමා පිළිඅරගෙන තමන්ගේ කුටියට කරගෙන ගිහිල්ලා සතිපංචේ කර්මස්ථානදී එසිගේ සුද බාල සසදීලින් කාවතුලින් නාවල දීකම් යවල තමන් වහන්සේගේම සිවුරු අන්දවල පෙරවලා භාවනා සමතරන් ගිලා පැවිදි කෙරෙව්වා උපසම්පදක් කෙරෙව්වා එවාගේම සමන් වාසීම පින්නපාතයේ ගෙනත් දෙනවා, දහටිකන් ගෙනත් දෙනවා, උදුකල් සිසිල්කල් සලසා දෙනවා, ඔක්කොම උපාධ්‍යාය කෙනෙකුට වාගේ සැලකුවා. එසේ සැලකමින් නොපමාම භාවනා කරන්න යොමු කළා. ඊටා කුඩා වූත් වර්ධ පෙන්වමින් වර්ධක අනුශාසනා කරමින් වර්ධක් නොවන හැටියට ඒ උන්වහන්සේ හොඳින් ආවාද දුන්නා. මේ විදිහට වැඩි දවසක් ගියේ නෑ මේ රාජ ස්වාමීන් වහන්සේ මෙච්චර ශ්‍රේෂ්ඨ දෙවෙනි බුදු කෙනෙක් කෙනෙක් උතුමන් වහන්සේගේ උපස්ථාන ලැබෙනින් අප්‍රමාදව සීලේ රකිමින් භාවනා වඩලා සෞඛලෙස් සදා මහා රහත් භාවයටපත් වුණා ආචාර්යයි නේද කල්යාණ මිත්‍රයාගේ ගුණ පසුව සංඝ සභාවේ සාකච්ඡාවක් ඇති වුණා මේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ පුදුමයි නේද පින්නපාතේ ලැබෙන අතදික් වෙන ගෙදරක් දෙන්නපු උපකාරයට මෙච්චර උපකාර කළා නේද කියලා කතාවක් ඇති වුණා සරියොත් මහ රහතන් වහන්සේගේ ගුණය ගැන. ඒ අනුව සරුවක්යන් වහන්සේ වදාලා මේ සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රෝ දුර්ලභයි. අද පමණක් නෙමෙයි මෙතුමා පෙර ජාති ජාතිවලක් මිනිස්සෙකු නෙමෙයි ත්‍රිසංගත සූපාවෙක් වෙලත් කළගුණ සැලකීමෙන් උපකාර සැලසුව කෙනෙක් කියන එක පාදා දෙමින් උන්වහන්සේගේ පූර්ව චරිතයක් දේශනා කරලා මෙන්න මේ ගාථාව ඉදිරිපත් කළා. නිදීනම් පවත්තාරං යම් පස්සේ වජ්ජදාසිනං නිග්ගය වාගින් නේදාමින් කාදි සම්පන්දිතම් භගේ කාදි සම්භජමානස්සේ යෝ තින පාපියෝ යම් කල්යාණ මිත්‍රේ පොළවේ සංගීතන නිදානියක් පෙන්වන්න වගේ ආපා ගුණ ධර්ම පෙන්වනවා නම් එවැගේම දක්ෂිනම් වජ්‍ය දක්ෂිනම් අනුන්ගේ වරද දකිනවා නම් වරද දැකලා ඒක සුදුසු නේද නිග්‍රහ කරලා ආවාද දීලා වරදේ මුදවා ගන්නවා නම් එවැගේම තැනට සුදුසු නුවණින් කටයුතු කරනවා නම් එවැනි කල්යාණ මිත්‍රයෙක් දකින්න ලැබුණා නම් ජීවිතාන්තය දක්වා එවැනි කල්යාණ මිත්‍ර ආශ්‍රය කළ යුතුයි එවැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නාට මෙලවත් පරලොවත් දිනුවක් මේ අමා මහ නිවන සැලසෙනවා කියන එක පහදා ධර්ම දේශනා කළා. මේක බොහෝ දිනකට ආදර්ශම දේශනාවක් වුණා. පින්නතුනි මේකේ මේ කරුණ කැටියෙන් ඉදිරිපත් කරන්න යෙදුනේ අද අපි මේ දීපත් කරමින් පින් අනුමෝදන් කරමින් নমස්කාරයෙන් බුදුබාපතමින් ආශිර්වාද පුම් පින්පෙත් පමුණවන්නේ කාටද ලෝකේ මහා පොළොමින් කල්යාණ මිත්‍රයන්ගෙන් උපකාර වූ ශ්‍රේෂ්ඨ උත්තරයන් වහන්සේ නමක් නිමිති කරගෙනයි ඒ මාහිමියන් වහන්සේ අර මුලින් සඳහන් කළ පියෝචේ ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්මීරංච කතං කත්තා නොචත්තානේ නියෝජේකේන ගුණ සියල්ලෙම සමන්වාගතයි උනාසේ සීලයෙන් සෑම දිනකට ප්‍රියයි මනාපයි තමාගෙන් ප්‍රියයි මනාපයි ප්‍රඥාවෙන් ප්‍රියයි මනාපයි ගුණයෙන් ප්‍රියයි මනාපයි එවාගෙම නුවණින් ප්‍රියයි මනාපයි දේශනාවෙන් ප්‍රියයි මනාපයි නැවත නැවත නැවත දකින්න තරම් හැම දිනාගේම චිත්ත ප්‍රසාදේ මාහිමියන් වහන්සේ ලැබුණේ වසී භාවයක් නිසා නෙමෙයි මන්ත්‍ර සාත්‍ර බලයක් නිසා නෙමෙයි සංකාණේ කුරුදු කරගෙන ආව ශ්‍රේෂ්ඨ සීලාදී ගුණ සම්පන්නිය නිසායි එවැගේම උන්වහන්සේ දෙවියන් සහිත සෑම දෙනා විසින්ම සම්භාවනා කටයුතු උත්සන්නේ අදත් ලංකාවේ ඉන්න බොහෝම සිල්වත් ගුණවත් මහා සංඝ රත්නේ පවා කණවැද්දීසේ ජිනවන්තා විදාන මාහිමියන් වහන්සේ ගැන කියනකොට බොහෝම ගෞරව කරනවා ඒ ගෞරව කරන්න සුදුසු උත්තම ගුණයක මාහිමියන් වහන්සේගේ సంతානයේ පැවතුණා එවාගෙම නිතරම ශිෂ්‍යයන් වෙත ආදායක දායකාවන් වෙත කරුණාවෙන් මෛත්‍රියෙන් හා ආවාද අනුශාසනන් උන්වහන්සේ අප්‍රමාද වුණා මේ විදිහේ උදාන වැඩ පිළිලක් පටන් ගන්න ඉස්සර ඉගෙන ගන්න වාසයේදී පවා නිතර Taman දන්නා දේ අන්නයට කියා දීමට උන්වහන්සේ බොහොම ව්‍යක්තව කටයුතු කළ බව උන්වහන්සේ අතුරු කළ වැඩි කියලා අපට කියලා කියනවා ඒ විදිහට උන්වහන්සේගේ දේශනා විලාසයේ බොහෝම සරලයි මధుරයි මනෝහරයි එනිසා හැමදෙනාම ඊට සමන් දෙන්නේ අර බලවත් ප්‍රසාදයෙන් යුතුවයි මේ විදිහට ආවාද අනුශාසනා කිරීම උන්වහන්සේගේ චාරිත්‍රයක්. දුටුකන වරදක් දැක්කා නම් වහා මේ වචනේ වරදට නිග්‍රහ කළ උන්වහන්සේ ආවාද කරන්න සමර්ථයි. මේ රජතුමායි මේ ඇමතිතුමායි මේ මේ නඩුකාරතුමායි කියලා කිදීම වෙනසක් නැහැ ඕනම කෙනෙකුට හදිසියෙන් නමුත් ආවාද කරන්න උන්වහන්සේ පෙළඹෙනවා. සමහර විට උන්වහන්සේ විශාල සම්මිත සම්මේලන වලදී කරපු කතාවල් ගැන අපට අහන්න ලැබුණ මේ අගමැතිතුමා ඉදිරියේ තේජවන්තව කතා කළා කියන අගමැතිතුමාට කෙරෙහිව ඒ කියන්නේ මේ වෙලාවේ මහා සංඝ පිරිසක් හා බෞද්ධ මේ මේ සමිතියක් පවත්වන වෙලාවේ දුම්පානය කරමින් ඉන්නකොට ඒ දුම්පානය කිරීමේ වරද ගැනුන් වාසේ නොබීව කතා කළාම වහාම ඒ දුම්පානය නැවැත්තුවා කියනවා. ඒ තරමට උන්වහන්සේ අභිහිතන විසරදන අන්නයට ආවාද කරන්න සමර්ථ වූ කල්යාණ මිත්‍රයෙක්. සමහර ටික දවසක් මට මතකයි සදහවත් ඒ කියන්නේ අපි විසුරුතුමා ඇවිල්ලා ආරාධනා කරනවා මේ වස්වතන්නේ හරි ධම්ම ස්වාමීන් වහන්සේ ලබා ගන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ අත දික් කරලා කිව්වා මහත්යෝ හිතන්න අපි මේ කරන වැඩ මොනවද කියලා. මේ අපි වැඩ කරන්නේ මේ සමාජ සේවයට වඩා බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නයි. එනිසා මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තියට බාධා නොකරන්න කියලා ඍජුව කිව්වා. අනේ මහත්මයා බොහොම දැනගෙන ගෞරවයෙන් පිළිගත්තා. මේ තරමතුන් ආසේ හැම දිනකට ආවාද අනුශාසනා කරන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර උත්තමී එවාගෙම සමාජයට අනුන්ගේ නිନ୍ଦා අපහාස වෙනවා. ගර්ජන තර්ජන වෙනවා. උන්වහන්සේ මහා මෙරවා විවසනවා. කවදාකවත් ඒවට පතහනිව විරුද්ධ කතා කළ හිත අපිරිසුදු කරගන්නේ නැහැ. ඒ හැම දෙයක්ම උන්වහන්සේ පිළිගන්නේ සතුටු මුහුණින්. සතුරු මෝණයෙන් පිළිගැනීම නිසා ඒ කුණාසික ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර ගුණයන් බාටපත් වුණා. එවැගේම යමක ධර්මයන් දේශනා කරන් දුන්නාසේ බොහෝ අවස්ථාවල අපි දැකලා තියෙනවා හැම දිනකම මොනවාරි ගැඹුරු වචනයක් අරගෙන නොගැඹුරු කොට පැහැදිලි කරමින් ඒවා විවරණය කරන් උන්වහන්සේ පුදුම අතල නෝනක් පැවතුණා ඒකත් විශේෂ කල්යාණ මිත්‍ර ගුණයක් අතුරු කරන්නා වූ ගිහි පැවිදි සීල දනාට සුගතියට නිවනට මඟ පෑදුවා නිසා කවදාකවත් මේ වැරද්දක් මෙන්න මේක කරපන් කියලා කවදාකවත් වැරද්දකට ඉඩ දීලා නැහැ. එනිසා හැමදාම උන්වහන්සේගේ වචන පෙළ හැම වෙලාවම අපේ මේ සෑම කටයුත්තක්ම එකට නිවන් දකින්න ලැබේවා කියන තරමට බොහොම සරලව නිවනට යොමු කරන වචන බවට පත් උනේ. මේ විදිහේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රගණ ගුණ ඇති උත්තරයන් වහන්සේ නමක් උදෙසා තමයි මේ කළ ගුණ සැලකීමේ සීලයෙන් මේ මහා පින්කම් පිළිය සිද්ධ කරනු ලබන්නේ. එදායි මාහිමියන් වහන්සේ අපවත් වෙන දවස් දෙකකට ඉස්සරලා කියලා කියනවා මට අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් මේ 100ක් ජීවත් වෙන්න මට ශක්තිය තියෙනවා නමුත් මේ තව කුසිත ජීවි ලෝකේ ඉඳලා මේ පාතකඩ නිලමේ මට කතා කරන ඉක්මනට ඒ වඩින්නේ කියලා ඒ නිසා මං තව 12කින් ඒකෙන් වඩිනවා කියලා කතා කරලා තියෙනවා ආචාර්යයි නේද එතකොට උන්වහන්සේගේ හිතේ හයිය තිබුණා අවුරුදු 100ක් උනා ජීවත් වෙන්නේ මාසේ කල්පනා කරලා තියෙන දැන් ඉතින් නෙදෑඳී ඉන්නවාට වඩා එමනම් මේ එතනින් වෙන් වෙලා යන එක සුදුසුයි නේද කියලා ශිෂ්‍ය පිරිසට ආවාදන ශාසනා කළා තමයි අන්තිම නින්දකපත් විවදාලේ. ඉතින් මේ විදිහේ ආදර්ශමත් ගුණකරු කටයුතු ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ පුණ්‍යාත්මයේ ජීවිතයේ සිහිපත් කරලා ඒ මාහිමියන් වහන්සේ පතන්නා වූ ලෝතුරා බුද්ධත්වයේ ලබන්නේ අප කරන මේ දාන ශීල භාවනා සෑම කුසලයක්ම පාරමිතා වශයෙන් උපනිසේ වේවා කියන අදිස්ථානයේ අපේ සෑම දෙනාගේ මේ ප්‍රාප්තිදානමේ පින්කමේ පරමාර්ථය අනික් කාර්යය තමයි අපි සංසාරේ බොහොම පින් කරලා තියෙනවා ඒ පින් කරලා තියෙන නිසා තමයි අපේ නේතර ශ්‍රේෂ්ඨ වූ මේ ගුණ සම්පන්න වූ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණේ එනිසා අපි අද මේ කරන කළගුණ සැලකීමේ උදාන කුසල බලයෙන් අපට නිවන් දකින තුරුම භවයක් භවයක් පාසාම එනනි ශ්‍රේෂ්ඨ වූ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ